එතකොට ධර්ම ශ්‍රවණය තුළින් ලැබිය හැකි ආනිසංස පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙනවා. එනිසා ධර්මයක් ශ්‍රවණය කරනකොට අපිට පෙර නොයසූ කාරණාවන් අහන්නට ලැබෙනවා. ඒ වගේම අහලා අපි දන්න කාරණාවන්ගෙන් හිත තවදුරටත් පිරිසිදු කරගන්නට ඒ කාරණාවන් නිසක කරගන්නට අපිට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ සම්‍යක් දෘෂ්ටිය ඒ තුල ඍජු භාවයටපත් වෙනවා. මේ වගේ නොඑක් ආනිසංශයන් අපිට ධර්ම ශ්‍රවණය තුල ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳට කන් යොමා ධර්මය ඇහිම අපිට බොහෝ ආනිසංසදායක කටයුත්තක් අනන්ත සසරක අපි අඩුවෙන්ම අහපු දේ තමයි උතුම් සද්ධර්මය සද්ධර්මයේ මනවින් ශ්‍රවණය වූවා නම් ඒ අරිය ධම්මස්ස කෝවිදෝ වුණා නම් ඒ ශ්‍රවණය කළ ධර්මයේ දක්ෂයන් බවට පත් වුණා නම් දුක්ඛය සහගත සසර ගමනක අපි බොහෝ කාලයක් සැරිසරන්නේ නැති වෙයි. ඒ නිසා අපිට මේ උතුම් ධර්මය මේ ලැබුණු බුද්ධෝත්පාද කාලේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබුණු අද දවසේදී ක්ෂණ සම්පත්තිය ලැබුණු අද දවසේදී අප්‍රමාදී වුණොත් යහපත පිණිසම පවතී ප්‍රමාදී වුණොත් මේ අවස්ථාවත් අතහැරුණොත් අපිත් මහා අභාග්‍ය සම්පන්න තත්ත්වයකටපත් වෙනවා. ඒක හරියට සත්‍රුවන් මාලිගාවකට ගිහිල්ලා අඟුරු ටිකක් අරගෙන එළියට දැස්ස වගේ දෙයක්. ඒ නිසා මේ උතුම් බුද්ධෝත්පාද කාලෙකදී උතුම් ධර්මාවබෝධය සඳහාම උත්සාහවත් වීම කටයුතු කිරීම අපි ආසතුවක් පවතින වගකීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ වෙන කිසි වගකීමක් නෙමේ අපේම විමුක්තිය නැතිනම් තමාගේම විමුක්තිය සලසා ගැනීම පිණිස. එනිසා අනුන් සරණ කොට යනවාට වඩා අත්තාහි අත්තනෝ නාතෝ තමාව සරණ කොට තමාව පිහිට කොට පැවතීම ඊටාම වැදගත් වෙනවා. අනන්‍ය සරණ අපිට වෙන සරණක් නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ නිසා තමාගේ විමුක්ති සාධනයේහි තමාගේ නිර්වාණ සාධනයේහි කටයුතු සිද්ධ කිරීම තමා සතු කාර්යභාරයක් මිස අනුසතු කාර්යභාරයක් නෙමෙයි. ඒ උතුම් ධර්ම ප්‍රතිපදාවට අදාළ බොහෝ කරුණු කාරණා සමූහයක් අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවා. ඒ කරුණු කාරණා සමූහයක් අපි සාකච්ඡා කරගෙන ඇවිල්ලා පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ සුතමය ඥානය තමයි අපි කතා කරමින් හිටියේ සුතමේ ඥානයේ අපි අභිඤ්ඤය නිද්දේශය කතා කරලා පරිඤ්ඤය ධර්මතාවයන් කතා කරලා පහතබ්බ ධර්මයන් පිළිබඳව කතා කරනකොට සංඛ්‍යාත්මකව අපි කතා කළා ධර්මතා පහක් පිළිබඳව පසුගිය දේශනාව තුළ කතා කළා ඒ නීවරණ ධර්මතාවයන් ගැන ඒ වගේම ච තණ්හා කාය තණ්හා කායවල 6 පිළිබඳව ඒ වගේම සත්ත්‍ය අනුසය ධම්මා සත්ත්‍ය අනුසය ධර්මයේ පිළිබඳවයි අපි කතා කළේ. එතකොට සත්ත්‍ය අනුසය ධර්මයන්ගේ පළවෙනි කාරණා ටික අපි විග්‍රහ කරගන්නට යෙදුණා. අනුසය පිළිබඳව කතා කරනකොට අනුසය පිළිබඳව පැහැදිලි කර ගැනීමේදී ඊටාම වැදගත්ම ඊටාම පැහැදිලිම විග්‍රහයක් අපිට දක්නට ලැබෙනවා අනුසය යමකයේ තුල අපි මුලින්ම මතක් කළා මේ කාරණා ටික අපි එක මාතෘකාවක් ඔස්සේ සංග්‍රහ කරගෙන ගියාට අපි මේ සඳහා පාදක කරගන්නා බොහෝ මූලාශ්‍රයන් ඒ මූලාශ්‍රයන් පාදක කරගන්නේ මූලාශ්‍ර පිළිබඳව අධ්‍යයනයක් ලබා දීමට නෙමෙයි කාරණාව වඩාත් පැහැදිලි කර ගැනීම පිණිස පමණක්ම වන නිසා මොකද හුදෙක්ම නැතිනම් කෙනෙකුට තැන් තැන් වලින් ගත්ත කරුණු සමූහයක් ලෙස පෙනෙන්නට පුළුවන්. ඒ නිසා මේ පොත් කිරීමක් නෙවෙයි පොත් කිරීමක් නෙවෙයි කියලා කියන්නේ මේ එක පොතක් කරලා අනිත් පොතට ගිහිල්ලා ඒ පොත උගන්වන වැඩපිළිවෙලක් නෙමෙයි මේ තුල සිද්ධ වෙන්නේ. මේ තුල සිද්ධ වෙන කාර්යභාරය වෙලා තියෙන්නේ කරුණු කාරණා පිළිබඳව අවබෝධයක් ලබා දීම. එතකොට එක විදිහක කරුණු කාරණා ප්‍රමාණයක් පැහැදිලි කරන්නට යනකොට ඒ පිළිබඳව දැක්වලා තියෙන හොඳම මූලාශ්‍රයන් ඒ පිළිබඳව විග්‍රහ වෙලා තියෙන ස්ථානයන් අරගෙන ඒ තැන් වලින් කරුණු උපුටා දක්වමින් පැහැදිලි කිරීම තමයි මේ ක්‍රමවේදය තුළ අපි භාවිත කරන්නේ උදාහරණයක් හැටියට අපි පංච නීවරණ ධර්ම ගැන කතා කරනකොට අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ප්‍රහාණය කළ යුතු ධර්මතා ගැනයි කතා කළේ එතකොට පංච ධර්මයක් ප්‍රහාණය කළ යුතුයි මොකද්ද පංච නීවරණ ධර්ම අපි ඒ පිළිබඳව විග්‍රහ කරගත්තා ධම්මසංගණි ප්‍රකරණයෙහි එන නීවරණ ගොච්ඡකයට අනුව කරුණු කාරණා පැහැදිලි කර ගැනීම. ඒ වගේම තමයි සත්ත අනුසේ ධර්මයන් කතා කරනකොට සත් අනුසේ ධර්මයන්ගේ විග්‍රහයේදී තාම වැදගත් වෙන තැනක් තමයි අනුසේ යමකය කියලා කියන්නේ. ඒ නිසා අනුසේ යමකයයි අපි මේ විදිහට මූලික ලක්ෂණ විදිහට කතා කරන්නේ. අනුසේ යමකේ අපි කතා කළොත් වෙනමම සාකච්ඡා කළ යුතු මහා විශාල ප්‍රතුල මාතෘකාවක් හැටියටයි අනුසේ යමකේ අපිට කතා කරන්නට වෙන්නේ. නමුත් මෙතනදී අපි අදහස් කරන්නේ දල සැලැස්ම සහ අනුසේ ධර්මයන් පිළිබඳව යම් අවබෝධයක් ඒ භූමියෙන් අනු යෙදෙන ආකාරය පිළිබඳව යම් කිසි ප්‍රාමාණික අවබෝධයක් ලබා දීමට සහ ඒ අනුසේ ධර්මය ප්‍රහාණය කිරීමේ ප්‍රහාණය කිරීම විශේෂෙහි අවශ්‍ය මාර්ගය පිළිබඳව අවබෝධයක් ලබා දීම පමණයි මේ දේශනාව තුළින් අදහස් කරන්නේ. එතකොට අපි අනුසේ වාරයේ තුලදී අනුසේ යමකේ අනුසේ පිළිබඳව කතා කළා සත්ත අනුසේ ධර්මයන් පිළිබඳව අනුසයන්ගේ අනුසේවන ස්ථාන පිළිබඳව අපි කතා කළා. එතකොට ඒ ස්ථාන පිළිබඳව කතා කරනකොට කාමරාග අනුසය අනුසය වෙන තැන අපි කතා කළා කොහෙද? කාමාවචර භූමියේ කාම ධාතුවේ ද්වේෂ වේදනාසු වේදනා දෙකක කාමරාග අනුසයෙන් අනුසය වෙනවා කියලා මොහද්ද වේදනා දෙක කාම ධාතුවේ ඇති සැප වේදනාව සහ උපේක්ෂා වේදනාව කියන මේ වේදනා දෙකෙහි මේ කාමරාග අනුසය අනුසය වෙනවා කියලා. ඒ වගේම අපි ඊළඟට කතා කළා පටිඝානුසය. පටිඝානුසය කතා කරනකොට පටිඝානුසය තුල අපි සාකච්ඡාවට භාජනය කළා පටිගය කියන ගැටීම් සහගත මනස ගැටීමත් එක්ක කතා කරනකොට එතන අපි අවබෝධයක් ලබා ගත්ත පටිඝානුසයෙන් අනුසය වෙන්නේ කාම භූමියේ නැතිනම් දුක් සහගත වේදනාව පටිඝානුසයෙන් අනුසය වෙනවා කියන එක පිළිබඳව අපි කතා කළා. එතකොට දුක් සහගත වේදනාව කාම ධාතු දුක් සහගත වේදනාව පටිඝානුසයෙන් අනුසය වෙනවා කියන කාරණාව ඒ අනුසය ඇතිවන ස්ථානය පිළිබඳව කතා කරනකොට කතා කළා. ඒ වගේම තමයි මානානුසය කතා කරනකොට කාම ධාතුවේ ද්වේෂ වේදනාසු වේදනා දෙකක අරමුණු වන ආකාරයත් ඊට පස්සේ රූප ධාත්වය අරූප ධාත්වය එත්ත මානානුසය අනුසේති රූප ධාත්වයේත් අරූප ධාත්වයේත් මානානුසය අනුසය වෙන බව අපි පසුගිය දේශනාව තුළ සාකච්ඡා කරන්නට යෙදුණා. ඊට පස්සේ අපි දිඨානුසය පිළිබඳව සාකච්ඡා කළා. දිඨානුසය සබ්බ සක්කාය පරියාපන්නේසු පංච පාදානස්කන්ධයේ දෙන හැම තැනකම යෙදෙන යෙදෙන බව විචිකිච්ඡානුසයත් සබ්බ සක්කාය පරියාපන්නේසු පංච පාදානස්කන්ධයේ දෙන හැම තැනකම යෙදෙන බව ඒ වගේම භව භවරාගානුසේ රූප ධාතු සහ අරූප ධාතුන්හි යෙදෙන ආකාරය අවිජ්ජානුසයත් සබ්බ සක්කාය පරියාපන්නේසු සියලු සක්කාය පරියාපන්න ධර්මයන්හි යෙදෙන ආකාරය පිළිබඳව අපි එතනදී කතා කළා. ඊට පස්සේ අපි යමකය විදිහට නැතිනම් යමක විදිහට අරගෙන කාරණා ද්විත්වය බැගින් කතා කළා. ඒ අනුව අපි ද්විත්වයන් තුනක කාරණා සාකච්ඡා කළා. කාමරාගනුසය අනුසය වෙන කෙනාට පටිඝානුසය අනුසය වෙනවද කියලා අහනකොට ආමන්තා ඔව් කියන කාරණාවත් පටිඝානුසය අනුසය වෙන කෙනාට කාමරාගානුසය අනුසය වෙනවද කියලා අහනකොට පටිඝානුසය යම් කෙනෙකුට අනුසය වෙනවා නම් කාමරාගානුසය හුට අනුසය වෙනවා කියන එක කතා කළා. ඊට පස්සේ දෙවෙනි කාරණේ හැටියට කාමරාගානුසය අනුසය වෙන කෙනාට මානානුසය අනුසය වෙනවද? ඔහු යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් ඔහුට මානානුසය අනුසය වෙනවා. යම් කෙනෙකුට මානානුසය අනුසය වෙනවා නම් ඔහුට කාමරාගානුසය අනුසය වෙනවද කියලා අහනකොට අනාගාමී ආර්යයන් වහන්සේට මානානුසය අනුසය වෙනවා. නමුත් උන්වහන්සේට අනාගාමී ආර්යයන් වහන්සේට කාමරාගානුසය අනුසය වෙන්නේ නැහැ. තුන් පුද්ගලයන්ට නැතිනම් පුතජන සෝවාන් සකෘදාගාමී කියන පුද්ගලයන් තුන් දෙනාට කාමරාගානුසයත් අනුසය වෙනවා. මානානුසයත් අනුසය වෙන බව කතා කළායේ දෙවෙනි දිත්තේ ඊට පස්සේ තුන්වෙනි දිත්තේ යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඔහුට දිඨානුසය අනුසය වෙනවද කියලා අහුවා. යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඒ කෙනාට දිඨානුසය අනුසය වෙනවා කියලා අහනකොට සෝවාන් ආර්යයන් වහන්සේටත් සකුදාගාමි ආර්යයන් වහන්සේටත් දිඨානුසය අනුසය වෙන්නේ නැහැ. නමුත් කාමරාගනුසය අනුසය වෙනවා. පෘථජන කෙනාට දිඨානුසයත් කාමරාගනුසයත් අනුසය වෙනවා කියන එක එතනදී පැහැදිලි කළා. යම් කෙනෙකුට දිත්තානුසය අනුසය වෙනවා නම් දිත්තානුසය අනුසය වෙනවා කියන තැන ඔහු සෝවාන් සෝවාන් ඵලයටපත් නොවු පුද්ගලයේ ඒ කියන්නේ කාමාවචර මට්ටමේ කියන්නේ ප්‍රතජන කෙනෙක්. ඒකට ඒ ප්‍රතජන පුද්ගලයාට දිත්තානුසයත් අනුසය වෙනවා කාමරාග අනුසයත් අනුසය වෙනවා. එතකොට අද තියෙන්නේ හතරවෙනි ද්විත්වය යස්ස කාමරාගානුසය අනුසේති තස්ස විචිකිච්ඡානුසය අනුසේති इति යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඔහුට විචිකිච්ඡා අනුසය අනුසය වෙනවාද එතකොට විචිකිච්ඡාව කියලා කියන්නේ අපි විචිකිච්ඡාව පිළිබඳව නීවරණ ධර්ම පිළිබඳව කතා කරනකොට කතා කළා සත්‍ත්‍රිකංකති ධම්මේකංකති සංගේකංකති ඒ වගේම පුබ්බන්තේකංකති අපරන්තේකංකති පුබ්බන්ත අපරන්තේකංකති සික්ඛාය කංකති පටිසම්පන්නේ පටිසම්පාදයේ සුංකති කියන තැන අපි කතා කළා මේ සැකය කියන කාරණාව යටතේ. එතකොට යම්කිසි කෙනෙකුට මේ සැකය ඇති වෙනවා නම් ඒ සැකය ඇති වෙන පුද්ගලයා ප්‍රතජන පුද්ගලයේ ඒ ප්‍රතජන පුද්ගලයේ කාමරාගනුසය අනුසය වෙන හැමෝටම විචිකිච්ඡා අනුසය අනුසය වෙනවාද කියලයි මේ ප්‍රශ්නේ ඇහුවේ කාමරාගානුසය සෝවාන් ආර්යයන් වහන්සේටත් අනුසය වෙනවා. සකුදාගාමී ආර්යයන් වහන්සේටත් කාමරාගානුසය අනුසය වෙනවා. එහෙනම් විචිකිච්ඡානුසය අනුසය වෙන්නේ නැහැ සෝවාන් ආර්යයන් වහන්සේට හෝ සකු르දාගාමී ආර්යයන් වහන්සේට අනුසය වෙන්නේ නැහැ. එහෙනම් ඒක බෙදා දක්වන ඒ නිසාම ද්වින්නම් පුද්ගලානම් කාමරාගනුසය අනුසේති නොචතේසං විචිකිච්ඡානුසය අනුසේති පුද්ගලයන් දෙදෙනෙකුට විචිකිච්ඡානුසය කාමරාගානුසය අනුසය වෙනවා. නමුත් ඒ පුද්ගලයන් දෙදෙනාට විචිකිච්ඡානුසය අනුසය වෙන්නේ නැහැ. පුතුජනස්ස කාමරාගානුසයෝච අනුසේති විචිකිච්ඡානුසයෝච අනුසේති. පුතජන පුද්ගලයාට කාමරාගානුසයත් අනුසය වෙනවා. ඒ වගේම විචිකිච්ඡානුසයත් අනුසය වෙනවා. මේ අනුසය දෙකම පුතජන පුද්ගලයාට අනුසය වෙනවා. ඊට පස්සේ අයකම අනිත් පැත්තට ඒ කාරණාව අහනවා. යසවාපන විචිකිච්ඡානුසයෝ අනුසේති. යම් කෙනෙකුට විචිකිච්ඡානුසය අනුසය වෙනවා නම් අර දිත්තානුසය කතා කළා වගේම යම් කෙනෙකුට විචිකිච්ඡා අනුසය අනුසය වෙනවා නම් ඒ විචිකිච්ඡා අනුසය වෙන පුද්ගලයා කියලා කියන්නේ පෘතජන පුද්ගලයෙක් යම් කෙනෙකුට විචිකිච්ඡාව තියෙනවා නම් ඔහු පෘතජනේ ඒ පෘතජන පුද්ගලයා රස කාමරාගානුසය අනුසේති ඔහුට කාමරාගානුසය අනුසය වෙනවද ආමන්තා ඕ. යම් කෙනෙකුට විචිකිච්ඡාව තියෙනවා නම් ඔහුට කාමරාග අනුසය අනුසය වීමේ හැකියාව තියෙනවා. එතකොට අර කලින් කතා කරපු න්‍යාය ඔස්සේම මේ කතා කරන්නේ. කාමරාග අනුසය ඇති හැම තැනකම විචිකිච්ඡා අනුසය නොයදුනාට විචිකිච්ඡා අනුසය යෙදෙන සෑම තැනකම කාමරාග අනුසය යෙදෙනවා. සෑම තැනකම කියලා කියන්නේ විචිකිච්ඡානුසයේ දෙන්නේ යම් භූමියක යම් මට්ටමකදී නම් ඒ මට්ටමේදී අනිවාර්යයෙන්ම කාමරාගනුසයත් යෙදෙනවාමයි. යස කාමරාගනුසය අනුසේති තස්ස භවරාගනුසය අනුසේති. එතකොට පස්වෙනි විකය යම් කිසි කෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නම් කාමරාග අනුසය යම් කෙනෙකුට අනුසය වීමක් සිද්ධ වෙනවා නම් ඔහුට භවරාග අනුසය අනුසය වෙනවාද කියලා අහනවා. ආමන්තා යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඔහුට භවරාග අනුසය අනුසය වෙනවා. එතකොට යසවාපන භවරාග අනුසය අනුසේති තස්ස කාමරාග අනුසය අනුසේති. යම් කිසි කෙනෙකුට භවරාග අනුසය අනුසය වෙනවා නම් ඔහුට කාමරාග අනුසය අනුසය වෙනවාද කියලා අහනවා. එතකොට අපි කිව්වා අනාගාමී ආර්යයන් වහන්සේගේ මට්ටමේදී රූප අරූප මට්ටමේ ඇති මේ කෙලෙසයන් නැතිනම් සංයෝජන ධර්මයන් ප්‍රහාණයටපත් වෙලා නැහැ. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ රූප රාග සහ අරූප රාග කියන මට්ටම ඇති නිසාම කාම රාගයේ දුරු වුණ නිසාම කාම රාග සංයෝජනය අනාගාමී ආරයන් වහන්සේට ඇත්තේ නැහැ. එහෙනම් යම් කෙනෙකුට කාම රාග සංයෝජනේ තියෙනවා නම් ඔහුට භවරාග අංශය තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ අනාගාමී නොවන පුද්ගලයෙකුට භවරාග අනුසය තියෙනවද කියලා අහනකොට අනාගාමී නොවන පුද්ගලයෙකුට භවරාග අනුසය තියෙන්නට පුළුවන්. ඒ කියන්නේ සෝවාන් ආරයන් වහන්සේට, සකුදාගාමී ආරයන් වහන්සේට, පුතඥයෙකුටත් භවගාමී තණ්හාව නැතිනම් භවරාගය අනුසයක් විදිහට පවතින්නට පුළුවන්කම තියෙනවා. නමුත් භවරාග අනුසය අනුසය වෙන හැමෝටම කාමරාග අනුසය තියෙනවා කියන එක सिद्ध වෙන්නේ නැහැ. හේතුව අනාගාමී ආර්යයන් වහන්සේට භවරාග අනුසය තියෙනවා. නමුත් අනාගාමී ආර්යයන් වහන්සේට කාමරාග අනුසය ඇත්තේ නැහැ. අනාගාමී ආර්යයන් වහන්සේට භවරාග අනුසය තියෙනවා. නමුත් කාමරාගී කාම රාගානුසය අනුසය වෙන්නේ නැහැ. අනාගාමීස්ස භවරාගානුසය අනුසේති නොච තස්ස කාමරාග අනුසය අනුසීති කියලා ඒ පිළිබඳව පැහැදිලි කරනවා. තින්නම් පුද්ගලානම් භවරාග අනුසයෝච අනුසීති කාමරාග අනුසයෝච අනුසීති පුද්ගලයන් තුන්දෙනෙකුට භවරාග අනුසයත් අනුසය වෙනවා කාමරාග අනුසයත් අනුසය වෙනවා කාටද පුද්ගලයන් තුන්දෙනෙක් කියලා කතා කරන තැනකදී පුතජන පුද්ගලයා සෝවාන් පුද්ගලයා සහ සකදාගාමී පුද්ගලයා කියන මේ පුද්ගලයන් තුන්දෙනාට කාමරාග අනුසයත් අනුසය වෙනවා භවරාග අනුසයත් අනුසය වෙනවා. එතකොට මේ අනුසය දෙකම පුතජන සෝවාන් සකුදාගාමි කියන මේ පුද්ගලයන් තිදෙනාට අනුසය වීම සිද්ධ වෙනවා. ඒ වගේම දැන් අපිට 6 වෙනි විකය යස්ස කාමරාග අනුසය අනුසේති තස්ස අවිජ්ජානුසය අනුසේති යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඔහුට අවිජ්ජානුසය අනුසය වෙනවාද? ආමන්තා ඔව්. යම් කෙනෙකුට කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඔහුට අවිජ්ජානුසය අනුසය වෙනවා. යස්සපන් යස්සවාපන අවිජ්ජානුසය අනුසයති යම් කෙනෙකුට අවිද්‍යානුසය අනුසය වෙනවා නම් ඔහුට කාමරාග අනුසය අනුසය වෙනවද කියලා දැන් අනිත් පැත්තට අහනවා ඒ ද්විකයක් වෙනකොට අනිත් පැත්තට ඒ කාරණාව නැවත ප්‍රශ්න කරනවා. කාමරාගය තියෙන කෙනාට අවිද්‍යාව තියෙනවද? ඔව් අවිද්‍යාව ඇති නිසා හුට කාමරාගය පවතිනවා. නමුත් ඊළඟට අහනවා යම් කෙනෙකුට අවිද්‍යානුසය තියෙනවා නම් අවිද්‍යානුසය තියෙන හැමතැනකම කාමරාගනුසය තියෙනවද? එතකොට අනාගාමී ආරයන් වහන්සේට කාමරාගනුසය නැහැ. නමුත් අවිද්‍යානුසය සිඳිලා නැහැ. එනිසා අවිද්‍යාව තියෙන හැමතැනකම අවිද්‍යානුසය තියෙන හැමතැනකදීම කාමරාග අනුසය තියෙනවා කියන එක නොකිය යුතු වෙනවා. එනිසා කියනවා අනාගාමීස අවිද්‍යානුසය අනුසේති අනාගාමී ආර්යයන් වහන්සේට අවිද්‍යානුසය අනුසය වෙනවා නොච තස්ස කාමරාග අනුසය අනුසේති නමුත් උන්වහන්සේට කාමරාග අනුසය අනුසය වෙන්නේ නැහැ. තින්නම් පුද්ගලානම් අවිජ්ජානුසයෝච අනුසේති කාමරාගනුසයෝච අනුසේති පුද්ගලයන් තුන්දෙනෙකුට කාමරාගනුසයත් අනුසය වෙනවා ඒ වගේම අවිජ්ජානුසයත් අනුසය වෙනවා කාටද පුතජන පුද්ගලයාටත් සෝවාන් ආරයන් වහන්සේටත් සකදාගාමි ආරයන් වහන්සේටත් කියන මේ පුද්ගලයන් තුන්දෙනාට කාමරාගනුසයත් අනුසය වෙනවා අවිද්‍යානුසයත් අනුසය වෙනවා මේ 6 වෙනි දෙකයි අපි කතා කළේ එතකොට මේ කාරණාව තුළදී තම අපිට මේ කාරණා සමූහය තුළම පැහැදිලි උත්තරයක් නැතිනම් පැහැදිලි කාරණයක් අපිට ලැබෙනවා ඒ තමයි කාමරාගය කියන එක අනාගාමී ආර්යයන් වහන්සේට ප්‍රහීන වුණ දෙයක්. වර්තමාන සමාජයේ දිහා බලනකොට අපිට පේනවා ඇතැම් වෙලාවට මේ මාර්ගඵලවල ඇති යුද්ධයක් මාර්ගඵලවල ඇති මාර්ගඵල ලබා ගැනීම පිණිස ඇති බලවත් හැඟීමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා වර්තමාන සමාජයේ. එතකොට ඇත්තටම සෝවාන් ආරයන් වහන්සේලා සතරදාගාමී ආරයන් වහන්සේලා අනාගාමී ආරයන් වහන්සේලා යයි කියාගන්න බොහෝ පිරිසක් අද සමාජය තුළ ඉන්නවා. ඇතැම් සෝවාන් ආරයන් වහන්සේලාට දිත්තානුස්සය ප්‍රහීන වෙලා නැහැ. ඔවුන්ට දිත්තානුසය තියෙනවා. සක්කාය දිට්ඨි මට්ටමින් කියපු දිත්තානුසය රූපං අත්තතෝ සමනුපස්සති කියන එක දිත්තානුසය ඔවුන්ට ඒ විදිහටම බාහිර රූපව ආත්මවත් කොටගත්තු සංකල්පය ඒ විදිහටම පවතිනවා. එතකොට ඔවුන් ඒක වරදවා වටහාගෙන තියෙන අපි පසුගිය දේශනාව තුළ කතා කළා වගේ අර සාරවත් කොට ගන්නෙ නෑ අපි මේකේ නිස්සාරත්වය දැනගෙන තමයි පාවිච්චි කරන්නේ ඒ නිසා nissara බව දැනගත්තාම ඒක තමයි මේක ප්‍රහීන වෙනවයි කියන එක කතා කරන්නේ ආදීනවේ දැක්කයි කියලා. නමුත් ඒකේ විදියට සිද්ධ වෙන්නේ නැති බව අපි පැහැදිලි කරගත්තා. මොකද කාමරාගනුසය අනුසය වෙනවා. ඒක සාරයි කොට ගත්ත බව නිසා. නමුත් ditthානුසය සම්පූර්ණම ප්‍රහීන බව අපි කතා කළා. ඒකට මේ ditthානුසය කියනකොට ඒ ආත්ම දෘෂ්ටියයි ප්‍රහීන වෙලා පවතින කියන කාරණය. ඒ වගේම අපිට සමහර වෙලාවට අනාගාමී ආර්යයන් වහන්සේලා සමහර විට අපි දකිනවා සමාජයේ ගිහියත්තු දේශනා කරමින් යනවා අනාගාමී ඵලයටපත් වූ ගිහියත්තු. අනාගාමී ඵලයටපත් වූ ගිහි ඇත්තෝ සමහර වෙලාවට තමන් ගෘහ ජීවිතයක් ගත කරමින් ගෘහ ජීවිතයක් කියලා කියන්නේ කාමනිස්සිත සංකල්පවත් ඇසුරු කරමින් අනාගාමී මට්ටම් වලටපත් වුණා යයි ලෝකයා ඉදිරියේ කියාගන්න ඒ වගේම ලෝකයා ඉදිරියේ අදහස් දක්වන සහ තමනුත් මුලාවටපත් වී අනුනුත් මුලාවටපත් කරන චරිත අපි සමාජය තුළ දකිනවා. එතකොට දැන් මේ වගේ කාරණාවක් අපි පැහැදිලි කරගන්නකොට අපිට පේනවා අනාගාමී ආර්යයන් වහන්සේට මහා බලවත් කොට නැගෙන රාගයේ පසකින් තැබේවා කාමයේ පිළිබඳ සංකල්පයේ පසකින් තැබේවා යටත් පිරිසෙන් කාම රාග අනුශේවත් පවතින්නේ නැති බව අපිට පේනවා. අනුසහගත වූ කාමරාගයත් අනාගාමී ආර්යයන් වහන්සේට උච්චින්න මූලයි සිඳින ලද මුල් ඇති බවක් සිඳින ලද මුදුන ඇති තල් ගසක් වගේ කරන ලද දෙයක් අනාගාමී ආර්යයන් වහන්සේට මේ කාම රාග අනුසයත් කාම රාග අනුසයත් දුරු වූ දුරු වුණ කල කාම රාගය ගැන කවර කතාවක්ද එතකොට අනාගාමි ආර්යයන් වහන්සේට කාම නිස්සිත වූ කාම භෝගී කාම කාමයන්ගෙන් යුක්ත විදිහේ ජීවිතයක් ගත කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සාමාන්‍යයෙන් ඒ පිළිබඳව අපේ සාහිත්‍යවල නැතිනම් අටකතා තුළ දැක්වෙන්නේ අනාගාමී ආර්යයන් වහන්සේ ප්‍රසම්පන්න භික්ෂුන් වහන්සේ නමකගේ වැනි වූ සීලයකින් යුක්ත උත්තමයන්න් වහන්සේ නමක් ලෙස. එතකොට ඊතරම්ම ඌ සීලස්කන්ධයකින් යුක්තයි. ඊතරම්ම ඌ ගුණයකින් යුක්තයි අනාගාමී ආරයන් වහන්සේ. අවාසනාවකට කලියුගයේ පහළ වෙන අනාගාමී ආරයන් වහන්සේලා එහෙම නැති එක ගැන අපි දෙවරක් සිතා බැලිය යුතුව පවතිනවා. එනිසා මේ වගේ ධර්මකාරණාවන් විවරණයට ලක් කර ගැනීමේදී අපිට ඒ වගේ මිත්‍යා මතවාදවලට නැඹුරු වෙන්නට ඉඩක් තියන්නේ නැහැ අපිට යථාර්ථයක් පෙන්වලා දෙනවා කොහොමද නිවැරදිව ධර්මයේ තුල විග්‍රහ වෙලා තියෙන්නේ අනාගාමී ආරයන් වහන්සේ පවතින්නේ මොන මට්ටමකද සෝවාන් ආරයන් වහන්සේ වෙනස් වෙන්නේ සකුදාගාමී ආරයන් වහන්සේගෙන් මොන මට්ටමින්ද ඒ වගේම සෝවාන් ආරයන් වහන්සේ අනාගාමී ආරයන් වහන්සේ අතර ඇති වෙනස මොකද්ද කියන මේ කාරණාවන් පිළිබඳව අපිට හොඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා යස්ස පටිඝානුසය අනුසේති. එතකොට අපි හත්වෙනි ද්විතය මේ කතා කරන්නේ. හත්වෙනි කාරණා දෙක යස්ස පටිඝානුසය අනුසේති යම් කෙනෙකුට පටිඝානුසය අනුසය වෙනවා නම් තස්ස මානානුසය අනුසේතිති. ඔහුට මානානුසය අනුසය වෙනවද? යම් කිසි කෙනෙකුට පටිඝානුසය අනුසය වෙනවා නම් ඔහුට මානානුසය අනුසය වෙනවාද? එතකොට පිළිතුරු ලැබෙනවා යම් කිසි කෙනෙකුට පටිඝානුසය තියෙනවා කියනවා නම් ඔහුට මානානුසය තියෙනවා. එතකොට දැන් අපි මුලින් කතා කරගෙන ආවා ද්විකයන් හයක්. ද්විකයන් හයක් කියලා කිව්වේ දෙකේ දෙකේ කාරණාවන් හයක්. මේ දෙකේ කාරණාවන් හයම අදාළ වෙන්නේ කාමරාග අනුසය මුල් කරගෙනයි මේ ද්විත්වය කතා කරේ. ඒකට කාරණා 12ක් එතන අපි කතා කළා. ද්විකයක් විදිහට ගත්තොත් දෙකක් විදිහට ගත්තොත් දෙකේ ඒවා හයක් අපි කතා කළා. කාමරාගයේ මුල් කොටගෙන. කාමරාගයේ මුල් කොට ගත්තත් යම් කෙනෙකුට කාමරාගානුසය තියෙනවා නම් ඔහුට පටිඝානුසය තියෙනවාද? එතකොට යම් කෙනෙකුට කාමරාගානුසය තියෙනවා නම් ඔහුට මානානුසය තියෙනවාද? මේ විදිහට අපි කාරණාවන් කතා කරගෙන ආව කාමරාග අනුසය තමයි මුලින් කතා කළේ. කාමරාගනුසය තියෙන කෙනාට අනිත් එක තියෙනවද? කාමරාගනුසය තියෙන කෙනාට අනිත් එක තියෙනවද? මේ විදිහට කතා කළා. දැන් ඒක අනිත් පැත්තට අපි කතා කරනවා ඒ තමයි යස්ස පටිඝානුසය අනුසේති තස්ස මානානුසය අනුසේති. යම් කෙනෙකුට පටිඝානුසය තියෙනවා නම් ඔහුට මානානුසය තියෙනවා. ඉතින් අපි කාමරාගනුසය කතා කළ විදිහටම එතනදී කතා කරනවා යම් කෙනෙකුට පටිඝානුසය තියෙනවා නම් ඒ පටිඝානුසය තියෙන කෙනාට මානානුසය පවතිනවද කියලා. එතකොට යම් කෙනෙකුට පටිඝානුසය තියෙනවා නම් මානානුසය ඔහුට පවතිනවා. යම් කෙනෙකුට මානානුසය තියෙනවා නම් ඔහුට පටිඝානුසය තියෙනවාද කියලා ඊළඟ ප්‍රශ්නය යොමු වෙනවා යස්සවාපන මානානුසය අනුසේති තස්ස පටිඝානුසය අනුසේති इति අනාගාමිස්ස මානානුසය අනුසේති අනාගාමී ආරයන් වහන්සේට මානානුසය අනුසය වෙනවා නොච තස්ස පටිඝානුසය අනුසේති. නමුත් උන්වහන්සේට පටිඝානුසය අනුසය වෙන්නේ නැහැ. තින්නම් පුද්ගලානම් පුද්ගලයන් තුන්දෙනෙකුට මානානුසයත් අනුසය වෙනවා. පටිඝානුසයත් අනුසය වෙනවා. ඔබ දැන් දන්නවා පුද්ගලයන් තුන්දෙනෙක් කියලා කියනකොට මේ කියන්නේ මොන පුද්ගලයන් තුන්දෙනාද කියලා අනාගාමී ආරයන් වහන්සේ නොවන අනාගාමී ආරයන් වහන්සේගෙන් පහළ ඉන්න පුද්ගලයන් තුන්දෙනා කොට සකුදාගාමී ආරයන් වහන්සේ සෝවාන් ආරයන් වහන්සේ සහ කෘතඥයා කියලා පුද්ගලයන් තුන් දෙනාට අටිගානුසයත් අනුසය වෙනවා මානානුසයත් අනුසය වෙනවා මේ අනුසය දෙකම අනුසය වෙනවා එතකොට අටිගානුසය ඇති හැමතැනකම මානානුසය තියෙනවා නමුදු මානානුසය ඇති හැමතැනකම පටිගානුසය නැහැ පටිගානුසය ඇති හැමතැනකම මානානුසය පවතිනවා නමුත් මානානුසය පවතින හැම තැනකම පටිඝානුසය පවතින්නේ නැහැ. ඊට පස්සේ අටවෙනි ද්විකය යස පටිඝානුසය අනුසේති තස දිඨානුසය අනුසේති. යම් කෙනෙකුට පටිඝානුසය අනිසය වෙනවා නම් ඔහුට දිඨානුසය අනුසය වෙනවාද කියලා අහනවා. දින්නම් පුද්ගලානම් පුද්ගලය දෙන්නෙකුට පටිඝානුසය අනුසය වෙනවා නමුත් දිඨානුසය අනුසය වෙන්නේ නැහැ. කාටද? සෝවාන් ආර්යයන් වහන්සේට, සකුදාගාමි ආර්යයන් වහන්සේට අනුසය වෙනවා පටිඝානුසය පටිඝානුසය අනුසය වුණාට උන්වහන්සේලාට ditthානුසය අනුසය වීම සිද්ධ වෙන්නේ නැහැ. සෝවාන් ආර්යයන් වහන්සේට සහ සකුදාගාමි ආර්යයන් වහන්සේට දිත්තානුසය කියන එක අනුසය වෙන්නේ නැහැ. නමුත් පටිඝානුසය අනුසය වෙනවා. එතකොට ප්‍රශ්නය අහන්නේ යස්ස පටිඝානුසය අනුසේති තස්ස දිත්තානුසය අනුසේති. යම් කෙනෙකුට පටිඝානුසය අනුසය වෙනවා නම් ඔහුට දිත්තානුසය අනුසය වෙනවාද කියන ප්‍රශ්නයයි යොමු වෙන්නේ. නමුත් යම් කෙනෙකුට පටිඝානුසය තියෙන හැමතැනකම දිත්තානුසය යෙදෙනවා කියන යෙදීම අනිවාර්ය නැහැ. එතකොට යස්ස පටිඝානුසය අනුසේති යම් කෙනෙකුට පටිඝානුසය තියෙනවා නම් ඔහුට විචිකිච්ඡානුසය තියනවාද කියලා ඊළඟට ප්‍රශ්නයක් යොමු වෙනවා යම් කෙනෙකුට පටිඝානුසය තියෙනවා නම් ඔහුට විචිකිච්ඡානුසයත් යොමු වෙන්නේ නැහැ යම් කෙනෙකුට පටිඝානුසය තියෙනවා නම් ඔහුට විචිකිච්ඡානුසය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා එකක් ඇත්තේ නැහැ. මොකද ditthිය සහ විචිකිච්ඡාව. ditthිය ditthි අනුසය ditthිය පිළිබඳව අනුසයත් විචිකිච්ඡාව පිළිබඳව අනුසයක් පවතින්නේ අනිවාර්යයෙන්ම ප්‍රත්‍යජනයකට. සක්කාය දිට්ඨි මට්ටමේ දිට්ඨි සහගත අනුසය ධර්මයනොත් ඒ වගේම සත්තරිකංකති බුද්ධේකංකති ධම්මේකංකති සංඝේකංකති ආදී වශයෙන් සැක සංකා මතුවෙන්නේ අනිවාර්යයෙන්ම පෘථග්ජන පුද්ගලයෙකුට. එතකොට පෘථග්ජන පුද්ගලයෙකුට අනිකුත් අනුසේ ධර්මයන් අනුසේ වීම සිද්ධ වෙනවා. නමුත් පටිඝානුසය කියන එක තියෙන අයට අනිවාර්යයෙන්ම පෘථග්ජන පුද්ගලයන්ගේ අනුසය අනුසය වෙන්නේ නැහැ. ඒ නිසා පටිඝානුසය අනුසය වෙන පුද්ගලයාට දිත්තානුසය තියනවාද කියලා අහනකොට කියනවා දින්නම් පුද්ගලානම් පුද්ගලයෝ දෙන්නෙකුට දිත්තානුසය කියන කාරණේ ඇත්තේ නැහැ. නමුත් පටිඝානුසය තියෙනවා. පටිඝානුසය තිබුණට දිත්තානුසය නැහැ. ඒ වගේම පටිඝානුසය තිබුණට විචිකිච්ඡානුසය නැහැ කියලා මේ කාරණා දෙක විග්‍රහ කරලා දක්වනවා. එතන පෙය්‍යාලන් දෙකක් එක ළඟට අරගෙන පැහැදිලි කරන්නේ ඊට පස්සේ ඒ කාරණාව නැවත අනිත් පැත්තට අහනවා යස්ස වාපන විචිකිච්ඡානුස්සය අනුසේති තස පටිඝානුස්සය අනුසේති යම් කෙනෙකුට විචිකිච්ඡානුස්සය තියෙනවා නම් එහෙමත් නැතිනම් දිට්ඨානුස්සය තියෙනවා නම් ඔහුට පටිඝානුස්සය අනුසය වෙනවාද විචිකිච්ඡාව තියෙනවා නම් පටිගය තියෙනවා නම් අපි දන්නව පුතග්ජනෙක් කියලා. ඒ පුතග්ජන පුද්ගලයාට අනිවාර්යයෙන්ම පටිඝානුසය අනුසය වෙනවාමයි. ඒ නිසා ආමන්තා කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ විකය යස්ස පටිඝානුසය අනුසේති තස්ස භවරාග අනුසය අනුසේති යම් කිසි කෙනෙකුට පටිඝානුසය අනුසය වෙනවා නම් ඔහුට භවරාග අනුසය අනුසය වෙනවාද පටිඝානුසය තියෙන කෙනාට භවරාග අනුසය තියෙනවා. ඒ වගේම පටිඝානුසය යමෙකුට තියෙනවා නම් ඔහුට අවිජ්ජා අනුසයත් පවතිනවා. ඊට පස්සේ යසවාපන අවිජ්ජානුසය අනුසයති යම්කිසි කෙනෙකුට අවිජ්ජා අනුසය තියෙනවා නම් අවරාග අනුසය තියෙනවා නම් තස පටිඝානුසය අනුසයති. ඒ කෙනාට පටිඝානුසය අනුසය වෙනවද කියලා අහනවා. යම් කිසි කෙනෙකුට භවරාගනුසය තියෙනවා නම් ඒ කෙනාට පටිඝානුසය අනුසය වෙනවා. පටිඝානුසය තියෙන කෙනාට ඒ කියන්නේ අනාගාමී නැහැ ඒ පුද්ගලයා ඒ කෙනාට අනිවාර්යයෙන්ම ඇතිවීමේ හැකියාව තියෙනවා අවිජ්ජානුසය ඇති වෙන්නට පුළුවන් භවරාගනුසය ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි අවිද්‍යාව සහ භවරාග අනුසය තියෙන කෙනාට පටිඝානුසය හැම වෙලාවකදීම ඇති වෙන්නේ නැහැ. හේතුව අනාගාමී ආර්යයන් වහන්සේට අවිද්‍යානුසයත් බවරාගනුසයත් තියෙනවා. නමුත් උන්වහන්සේට ඇත්තේ නැහැ මේ පටිඝානුසය ඇත්තේ නැහැ. ඒ නිසා අනිත් පැත්තට ඒක විමසනකොට යස්ස පටිඝානුසය අනුසේති යම් කෙනෙකුට පටිඝානුසය අනුසය වෙනවාද කියලා අහනකොට යම් කෙනෙකුට පටිඝානුසය අනුසය වෙනවා නම් තස්ස බවරාගානුසය අනුසේති ඔහුට භවරාග අනුසයක් අනුශය වෙනවද කියලයි ප්‍රශ්නේ අහන්නේ. ඒකට පටිඝානුසය අනුශය වෙන පුද්ගලයාට භවරාග අනුශය අනුශය වීමේ හැකියාව තියෙනවා. යම් කෙනෙකුට පටිඝානුසය අනුශය වෙනවා නම් ඔහුට භවරාග අනුශය අනුශය වෙනවාම තමයි. ඒ වගේම යම් කිසි කෙනෙකුට පටිඝානුසය අනුශය වෙනවා නම් එයාට අවිජ්ජානුසය අනුශය වෙනවා. මොකද පටිඝානුසය කියලා කියනකොට පටිඝානුසය සෝවාන් ආර්යයන් වහන්සේට නෙමෙයි සෝවාන් ආර්යයන් වහන්සේට වඩා පහළ පුද්ගලයන් තුන් දෙනාටම ඇති වෙන අනුසයක්. අනාගාමී ආර්යයන් වහන්සේට මේ පටිඝානුසය දුරුයි. අනාගාමී ආර්යයන් වහන්සේට මේ පටිඝානුසය දුරු වෙලා තියෙන නිසා අනාගාමී ආර්යයන් වහන්සේට පටිඝානුසය හටගන්නේ නැහැ. එතකොට අනාගාමී ආර්යයන් වහන්සේගේ මට්ටමේදී අනාගාමී ආරයන් වහන්සේට පවතින්නේ භවරාග අනුසයත් අවිද්‍යානුසයත් විතරයි. ඒ නිසා ඒක අනිත් පැත්තට ප්‍රශ්න කරනකොට යස්ස වාපන අවිද්‍යානුසය අනුසේති යම් කෙනෙකුට අවිද්‍යා අනුසය අනුසය වෙනවා නම් තස්ස පටිඝානුසය අනුසේතිති ඔහුට පටිඝානුසය අනුසය වෙනවා කියන එක පිළිබඳව අනාගාමීස්ස අවිද්‍යානුසය අනුසේති අනාගාමී ආරයන් වහන්සේට අවිද්‍යානුසය අනුසය වෙනවා. අනාගාමී ආර්යයන් වහන්සේට භවරාගානුසය අනුසය වෙනවා. නොචතස්ස පටිඝානුසය අනුසේති භවරාගානුසයත් අවිද්‍යානුසයත් අනුසය වුණාට උන්වහන්සේට පටිඝානුසය අනුසය වෙනවා කියන කාරණේ යෙදෙන්නේ නැහැ. ඒ නිසා තින්නම් පුද්ගලානම් පුද්ගලයෝ තුන් දෙනෙකුට පුද්ගලයන් තුන් දෙනෙකුට අවිද්‍යානුසයෝච අනුසයේච අවිද්‍යා අවිද්‍යා අනුසයත් අනුසය වෙනවා. ඒ වගේම පටිඝානුසය බවරාගානුසයන් අනුසයත් අනුසය වෙනවා. ඒ වගේම අවිද්‍යා අනුසයත් අනුසය වෙනවා. පුද්ගලයන් තුන්දෙනෙකුට මේ අනුසය ධර්මතා ටික ඔක්කොම අනුසය වෙනවා. ඒ තමයි පෘතජන සෝවාන් සකදාගාමි කියන පුද්ගලයන් තුන්දෙනාට පටිඝානුසයත් ඒ වගේම භවරාගානුසයත් අවිද්‍යානුසයත් කියන මේ ධර්මතා ටික ඔක්කොම අනුසය වෙනවා. ඊළඟට ඊළඟ විකය අපි එතන වික දෙකක් කතා කළා. යස මානානුසය අනුසේති. එතකොට දැන් අපි අර කලින් කතා කරගෙන ආවේ පටිඝානුසය පිළිබඳව. දැන් පටිඝානුසය පිළිබඳව අපි කතා කරලා ඉවරයි. පටිඝානුසය පිළිබඳව කතා කරනකොට අපි කතා කළේ පටිගයට සාපේක්ෂව කතා කළා කාමරාගය කතා කළේ නැහැ පටිගයට සාපේක්ෂව අපි කතා කළේ මානානුසයත් ඒ වගේම අනිකුත් දිඨානුසයත් විචිකිච්ඡානුසයත් ඒ වගේම භවරාගනුසයත් අවිජ්ජානුසයත් කියන අනුසය ධර්මතා ටික එතකොට එතනදී අපි කතා කරන්නේ පංචකයයි ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි කාමරාගයේ මුල් කොටගෙන හයක් කතා කළා. පටිඝානුසය මුල් කොටගෙන පහක් කතා කරනවා. පටිඝානුසයයි මානානුසයත් එක්ක එක් විකයක්. ඒ වගේම පටිඝානුසයත් දික්ඨානුසයත් එක්ක විකයක්. ඒ වගේම පටිඝානුසයත් විචිකිච්ඡානුසයත් සමග විකයක්. ඒ වගේම පටිඝානුසයත් බවරාගනුසයත් සමග දෙකයක්. පටිඝානුසයත් අවිජ්ජානුසයත් සමග දෙකයක් කියන අපි දෙක පහක් පිළිබඳවයි පටිඝානුසය අනුව කතා කරන්නේ. ඊට පස්සේ මානානුසය ගැන කතා කරනවා. යස මානානුසය අනුසේති යම් කෙනෙකුට මානානුසය අනුසය වෙනවා නම් තස්ස දික්ඨානුසය අනුසේති ඔහුට දික්ඨානුසය අනුසය වෙනවාද යම් කෙනෙකුට මානානුසය තියෙනවා නම් ඔහුට දික්ඨානුසය තියෙනවා. තින්නම් පුද්ගලානම් මානානුසය අනුසේති නච තේසං දිඨානුසය අනුසයති. පුද්ගලයන් තුන්දෙනෙකුට මානානුසය තියෙනවා. නමුත් දිඨානුසය නැහැ. පුද්ගලයන් තුන්දෙනෙකුට මානානුසය තියෙනවා. නමුත් දිඨානුසය ඇත්තේ නැහැ. කවුද මේ පුද්ගලයන් තුන්දෙනා? සෝවාන් සකුදාගාමි අනාගාමි කියන ආර්යයන් වහන්සේලාට මේ ආර්යයන් වහන්සේලා තිදෙනාටම මානානුසය පවතිනවා මොකද අස්මිමානයේ සිදෙන්නේ අරිහත් ඵලයේ නිසා අනාගාමී ආර්යයන් වහන්සේටත් මානානුසය සිදෙනවා. නමුත් මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේට දික්ඨානුසය නැහැ. නමුත් ප්‍රත්‍යඥයාට දික්ඨානුසය පවතිනවා. එතකොට යස මානානුසය අනුසේති තස්ස දික්ඨානුසය අනුසේතිති යම් කෙනෙකුට මානානුසය තිබුණට දික්ඨානුසය අනුසය වීම සිද්ධ වෙන්නේ නැහැ. දිත්තානුසය ඇති කෙනාට අනිවාර්යයෙන්ම මානානුසය අනුසය වෙනවද කියලා අහනකොට ඔව්. යම් කෙනෙකුට දිත්තිය තියෙනවා නම් ඔහුට වෙමි කියන හැඟීම සහ අවිගත දෘෂ්ටිය ඔහුට අනිවාර්යයෙන්ම ඇති වෙනවාමයි. ඊට පස්සේ යම් කෙනෙකුට මානානුසය තියෙනවා නම් ඔහුට විචිකිච්ඡානුසය තියෙනවද කියලා අහනවා. ඒත් අර විදිහමයි පුද්ගලයන් තුන් දෙනෙකුට මානානුසය තියෙනවා. නමුත් විචිකිච්ඡානුසය ඇත්තේ නැහැ. පුද්ගලයන් තුන් දෙනෙකුට මානානුසය තියෙනවා විචිකිච්ඡානුසය නැහැ. සෝවාන් සකදාගාමි අනාගාමි කියන ආරණාසලට මානානුසය කියනවා. නමුත් විචිකිච්ඡානුසය දෙන්නේ නැහැ. ප්‍රතඥයන්ට විචිකිච්ඡානුසයත් යෙදෙනවා මානානුසයත් යෙදෙනවා. එතකොට මානානුසය යෙදෙන පුද්ගලයන්ට විචිකිච්ඡානුසය නැති වුණාට විචිකිච්ඡානුසය යෙදෙන හැම තැනකදීම මානානුසය යෙදෙනවා කියන කාරණය සිද්ධ වෙනවා. මම හිතනවා මේ යන පිළිවෙල සහ පරයය දැන් ඔබට යම් තරමකට පැහැදිලි ඇති කියන කාරණේ. ඒ වගේම ඊළඟ දිත්තේ පිළිබඳව කතා කරනවා යස මානානුසය අනුසේති තස්ස බවරාග අනුසය අනුසේති යම් කෙනෙකුට මානානුසය අනුසය වෙනවා නම් ඔහුට බවරාග අනුසය අනුසය වෙනවද කියලා මානානුසය අනාගාමී ආරයන් වහන්සේට තියෙනවා අනාගාමී ආරණ්‍යහන්සේට මානනුසය තියෙනකොට බවරාගනුසයත් අනුසය වෙනවද? ඌ අනාගාමී ආරණ්‍යහන්සේටත් අනුසය වෙනවා. ඒ නිසා මානානුසය තියෙන හැමෝටම බවරාගනුසයත් අනුසය වෙනවා. ඒ වගේම මානානුසය තියෙන හැමෝටම අවිජ්ජානුසයත් අනුසය වෙනවද කියලා අහනකොට ඔව් මානානුසය තියෙන හැමෝටම අවිජ්ජානුසයත් අනුසය වෙනවා. එතකොට යම් කෙනෙකුට අවිජ්ජානුසය තියෙනවා නම් ඔහුට මානානුසය තියනවාද? ඔය යම් කෙනෙකුට අවිද්‍යානුසය තියෙනවා නම් ඔහුට මානානුසයක් තියෙනවාමයි. යම් කෙනෙකුට මානානුසය තියෙනවා නම් ඔහුට අවිජ්ජා අනුසය තියෙනවාමයි. එතකොට ඒ ටික අනිමඤ්ඤව යෙදෙන බවට පැහැදිලි කිරීමක් කරනවා. ඒ මානානුසය පිළිබඳව තියෙන විකය මානානුසය කියනකොට දැන් දිත්තානුසය අපි ඉස්සෙල්ලා කතා කළා කාමරාගනුසයත් කතා කළා. ඒ දෙකම අතහැරලා දාලා තමයි මානානුසය කතා කරන්නේ. එතකොට එකින් එක අතහැරගෙන එන්නේ දැන් කාමරාගනුසයට 6ක් කතා කළා දෙකේ ගොඩවල්. පටිඝානුසයට 5ක් කතා කළා. එතකොට මානානුසයට අපි කතා කරලා තියෙනවා දැන් කාරණා 4ක්. යස දිඨානුසය අනුසේති තස්ස විචිකිච්ඡානුසය අනුසේති යම් කෙනෙකුට දිඨානුසය පවතිනවා නම් ඔහුට විචිකිච්ඡා අනුසය පවතිනවාද කියලා අහනවා අපි මුලින් කතා කළා යම් කෙනෙකුට දික්ඨානුසය තියෙනවා නම් ඒ කියන්නේ පුතජනේ ඒ පුතජනයාට විචිකිච්ඡා අනුසයත් පවතිනවාම තමයි. එතකොට යස දික්ඨානුසය අනුසේති තස යසවාපන විචිකිච්ඡානුසය අනුසේති තස දික්ඨානුසය අනුසේති අනිත් පැත්තට අහනකොට විචිකිච්ඡානුසය තියෙන කෙනාට දික්ඨානුසයක් තියෙනවා දික්ඨානුසය තියෙන කෙනාට විචිකිච්ඡානුසයක් තියෙනවා. එතකොට ඔන්න එක ද්විතයක් කතා කළා ඒකට අදාළව. ඊට පස්සේ ඊළඟ ද්විතය යස්ස දිඨානුසය අනුසේති තස්ස භවරාගානුසය අනුසේති. යම් කෙනෙකුට දිඨානුසය තියෙනවා නම් ඔහුට භවරාගානුසය තියෙනවා. යම් කෙනෙකුට දිඨානුසය තියෙනවා නම් ඔහුට භවරාග අනුසයත් පවතිනවා. යම් කෙනෙකුට දිඨානුසය තියෙනවා නම් ඔහුට භවරාග අනුසයත් පවතිනවා. ඒ වගේම යම් කෙනෙකුට දිඨානුසය තියෙනවා නම් ඔහුට අවිජ්ජානුසය පවතිනවද? යම් කෙනෙකුට දිත්තානුසය තියෙනවා නම් ඒ කියන්නේ ඔහු පුතඥයෙක් ඔහුට අවිජ්ජානුසයත් පවතිනවාමයි. යසවා පන අවිජ්ජානුසය අනුසේති අනිත් පැත්තට පෙන්වනවා යම් කෙනෙකුට අවිජ්ජානුසය තියෙනවා නම් ඔහුට දිත්තානුසය තියෙනවද? යම් කෙනෙකුට අවිජ්ජානුසය තියෙනවා නම් ඔහුට දිත්තානුසය තියෙනවා කියන්න බෑ. තින්නම් පුද්ගලානම් පුද්ගලයෝ තුන් දෙනෙකුට අවිජ්ජානුසය තියෙනවා. සෝවාන් සකුදාගාමි අනාගාමි කියන ආර්යයන් වහන්සේලාට නමුත් උන්වහන්සේලාට ditthානුස්සය නැහැ. ඊට පස්සේ යම් කෙනෙකුට අවිජ්ජානුසය තියෙනවා නම් භවරාගනුසය තියෙනවා නම් උන්වහන්සේලාට මේ ditthානුසය තියෙන්නට පුළුවන්ද? භවරාගනුසය තිබුණට ditthානුසය තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ කියලා ඒ කාරණාවත් විමසනවා විසඳනවා එතකොට දැන් පෘතජන කෙනාට දිඨානුසය තියෙනවා ඒ කෙනාට බවරාගනුසයත් අනිවාර්යයෙන්ම තියෙනවා නමුත් බවරාගනුසය තියෙන හැමතැනකම දිඨානුසය තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ අනාගාමී ආරයන් වහන්සේට දිඨානුසය නැති නිසා අනාගාමී ආරයන් වහන්සේට අවිජ්ජානුසය නැති නිසා අවිජ්ජානුසය තියෙන හැමතැනකදීම දිඨානුසය තියෙන්නට අවශ්‍ය නැහැ නමුත් දිඨානුසය තියෙන, ඒ කියන්නේ ප්‍රත්‍යජන භූමියේ හැමතැනකම අවිද්‍යානුසය අනුසය වෙනවාම තමයි. එතකොට එතන අපි ද්විකයන් තුනක් කතා කරනවා. කලින් හතරක් කතා කළා මානානුසයට සාධාරණව, දැන් දිඨානුසයට සාධාරණව අපි ද්විකයන් තුනක් කතා කරා. යස්ස විචිකිච්ඡානුසය අනුසේති ඊළඟට දැන් අපි දිඨානුසයන කතා කළා ඊළඟට විචිකිච්ඡානුසය යම් කෙනෙකුට විචිකිච්ඡානුසයක් තියෙනවා නම් ඒ විචිකිච්ඡානුසය තියෙන කෙනාට භවරාග අනුසය අනුසය වෙනවාද? විචිකිච්ඡාව තියෙන කෙනාට භවරාග අනුසය අනුසය වෙනවාද? එතකොට විචිකිච්ඡාව තියෙන කෙනාට භවරාග අනුසය අනුසය වෙනවා. විචිකිච්ඡාව තියෙන කෙනාට අවිජ්ජානුසයත් අනුසය වෙනවා. එතකොට යස්සවාපන අවිජ්ජානුසයෝ අනුසේති යම් කෙනෙකුට අවිජ්ජානුසය අනුසය වෙනවා නම් ඒ වගේම භවරාගනුසය අනුසය වෙනවා නම් ඔහුට විචිකිච්ඡානුසය තියනවද කියලා නැවත ප්‍රශ්නයක් අහනවා. එතකොට යම් කෙනෙකුට අවිද්‍යා අනුසය තියෙනවා නම් භවරාග අනුසය තියෙනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම විචිකිච්ඡා අනුසය තිබිය යුතුයි කියලා එකක් ඇත්තේ නැහැ. විචිකිච්ඡා අනුසය තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම භවරාග අනුසයත් අවිද්‍යා අනුසයත් තියෙනවා. අවිද්‍යා අනුසය තිබුණා කියලා භවරාග අනුසය තිබුණා කියලා එතන විචිකිච්ඡාව තියෙන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් කෘතඥය සහ සෝවන් ආරයන් වහන්සේ පණවන්න බැරි වෙනවා. ඒ නිසා අනාගාමී ආරයන් වහන්සේ ඉන්න තැනකදී අනාගාමී ආර්යයන් වහන්සේට අවිජ්ජානුසයත් බවරාගනුසයත් පවතිනවා අනාගාමී ආර්යයන් වහන්සේට විචිකිච්ඡානුසය ඇත්තේ නැහැ මේ තින්නම් පුද්ගලානම් අවිජ්ජානුසයව අනුසේති භවරාගනුසය අනුසයති පුද්ගලයා තුන් දෙනෙකුට අවිජ්ජානුසයත් අනුසය වෙනවා භවරාගනුසයත් අනුසය වෙනවා කවුද පුද්ගලයා තුන් දෙනා සෝවාන් සකුදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලාට නමුත් ප්‍රතජ්ජනය ප්‍රතජ්ජන පුද්ගලයාට විචිකිච්ඡා අනුසයත් අනුසය වෙනවා අනිත් අනුසය තුනත් අනුසය වෙනවා කියලා ඒ ප්‍රශ්නය ඒ විදිහට පැහැදිලි කිරීම සිද්ධ කරනවා එතකොට මෙතන දෙකේ කාරණා දෙකකුයි කතා කළේ. දික්ඨානුසයට අපි දෙකේ කාරණා තුනක් කතා කළා. මෙතන දෙකේ කාරණා දෙකක් කතා කළා. ඊට පස්සේ යස භවරාගානුසය අනුසේති තස්ස අවිජ්ජානුසය අනුසේති භවරාග අනුසය මුල් කරගෙන කතා කරනවා. භවරාග අනුසය යම් කෙනෙකුට අනුසය වෙනවා නම් ඔහුට අවිජ්ජානුසය අනුසය වෙනවද? ඔව්. යම් කෙනෙකුට අවිජ්ජානුසය අනුසය වෙනවා නම් ඔහුට භවරාග අනුසය අනුසය වෙනවද? ඔව් කියලා මේ මාතෘකාව මේ විදිහට කතා කරනවා. එතකොට යමකේ ආශ්‍රිතව අපි කතා කළොත් මේ පෙළ මීට වඩා තව දුරට අපිට විස්තීර්ණව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒක වෙනමම පාඩමක් වන නිසා නැතිනම් වෙනමම අපි ඉගෙන ගත යුතු කාරණයක් වෙන නිසා ඒ කාරණාව ගැන වෙනම පැහැදිලි කරන්නට යන්නේ නැහැ. අපි කතා කළේ ඔය ඒකකයක් ඒකකයක් කියලා කියන්නේ එකින් එක එකින් එක දැන් කාමරාගය ඒකකයක් කරගෙන කතා කළා ඊට පස්සේ පටිඝානුසය ඒකකයක් කරගෙන කතා කළා මේ විදිහට එකින් එක එකින් එක කාරණාව තමයි අපි කතා කරගෙන ආවේ ඒ වගේම ඊළඟට පටන් ගන්නවා දෙකේ කාරණාවන් පිළිබඳව යස්ස කාමරාගනුසයෝච පටිඝානුසයෝච අනුසෙන්ති තස මානානුසය අනුසෙන්ති යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් ඒ වගේම පටිඝානුසයත් අනුසය වෙනවා නම් එයාට මානානුසය අනුසය වෙනවා. ආමන්තා. ඔව්. මේ විදිහට කතා කරගෙන ආපහු යනවා දෙකේ කාරණා විදිහට කතා කරගෙන. ඊට පස්සේ තුනේ කාරණා විදිහට තුනක් එකතු කරලා යම් කෙනෙකුට කාමරාග අනුසයත් අනුසය වෙනවා නම් පටිඝානුසයත් අනුසය වෙනවා නම් මානානුසයත් අනුසය වෙනවා නම් එයාට මේ අනිකුත් අනුසය ධර්මයන් අනුසය වෙනවාද කියලා කතා කරනවා. එතකොට දික්ඨානුසය අනුසය වෙනවා අපි කියලා කතා කරනවා. නමුත් ඒ පරයයන් පිළිබඳව අපි මෙතනදී පැහැදිලි කර ගැනීමකට යන්නේ නැහැ. ඒක ටිකක් දීර්ඝ කාරණාවක් සහ වෙනමම දෙලක් වෙන නිසා. එතකොට මේ කාරණා ටික මේ විදිහට කතා කරගෙන ගිහිල්ලා ඊළඟට කතා කරනවා යත්ත කාමරාගානුසයෝ අනුසේති තත්ත පටිගානුසයෝ අනුසේති යම් තැනක දැන් කතා කළේ යස්ස කියලානේ යම් කෙනෙකුට ඇතිවන දෙයක් පිළිබඳව. මෙතනදී කතා කරනවා යත්ත යම් තැනකදී යම් කෙනෙකුට යත්ත යම් තැනක කාමරාග අනුසය අනුසේති කාමරාග අනුසය අනුසය වෙනවා නම් තත්ත පටිඝානුසය අනුසේති එතන පටිඝානුසය අනුසය වෙනවා. යම් තැනක කාමරාග අනුසය අනුසය වෙනවා නම් එතන පටිඝානුසය අනුසය වෙනවද? එතකොට කියනවා නෝ. නැහැ. දැන් කලින් මුලින්ම ඔබට පාඩම මතක නම් අපි කතා කරපු ටික මතක නම් ඔබට ප්‍රශ්නේ මුලින්ම අපි කතා කළා යම් කෙනෙකුට කාමරාගානුසය අනුසය වෙනවා නම් ඔහුට පටිඝානුසය අනුසය වෙනවද කියලා. යස කාමරාගානුසය අනුසය, තස්ස පටිඝානුසය අනුසය කියලා අපි කතා කරනකොට ආමන්තා ඔව් කියලා කිව්වා. යමෙකුට කාමරාගානුසය අනුසේවනවා නම් ඔහුට පටිඝානුසය අනුසේවනවාද? ඔව්. යම් පුද්ගලයෙකුට කාමරාගය අනුසේවනවා නම් ඔහුට පටිඝානුසය අනුසේවනවා. නමුත් මෙතනදී අහනවා යම් තැනක කාමරාග අනුසය අනුසේවනවා නම් එතනදී පටිඝානුසය අනුසේවනවාද කියලා. එතකොට කියනවා නෝ නැහැ කියලා. එකම විදිහේ ප්‍රශ්නයක් වෙනසක් වෙන්නේ යස්ස සහ යත්ත කියන පදය එතකොට කලින් කතා කළා අපි යස්ස කියන එකෙන් යස්ස කාමරාග කාමරාගනුසය අනුසේති කියන එකෙන් දැන් කතා කරනවා යත්ත කාමරාගනුසය අනුසේති. කලින් එක යස්ස කියන්නේ යම් කෙනෙකුට කාමරාගනුසය ඇති වෙනවනම් මෙතනදි කතා කරනවා යත්ත කාමරාගනුසය අනුසේති. යම් කෙනෙකුට කාමරාගනුසය ඇති වෙනවනම් ඒ කෙනාට පටිඝානුසයක් ඇති වෙනවද? ඔව්. ඒ වගේම අහනවා යත්ත කාමරාග අනුසය අනුසේති යම් තැනක කාමරාග අනුසය ඇති වෙනවා නම් සත්ත පටිඝානුසය අනුසේති එතනදී පටිඝානුසය අට ගන්නවද මෙතනදී කියනවා නැහැ කියලා. එතකොට දැන් බැලූ බැල්මට නම් එකම විදිහේ ප්‍රශ්නයකට දීපු උත්තර දෙක දෙකක් හැටියටයි පේන්නේ. නමුත් මේ කාරණාව අපි තේරුම් ගත යුතු කාරණාවක් යම් කෙනෙකුට කියනකොට සහ යම් තැනක කියනකොට කාරණා දෙකක්. එකක් තමයි යස්ස කියලා යම් තැනක යම් කෙනෙකුට කියලා කතා කරනකොට ඒ අදාළ පුද්ගලයාගේ භූමිය තුල ඇති වෙනවාද කියන කාරණේයි කතා කරන්නේ. අදාළ පුද්ගලයාගේ භූමිය තුල ඇති වෙනවාද කියලා කාරණේ කතා කරන්නේ. යම් තැනක කියලා කියනකොට යම් ස්ථානයක කාමරාගය තියෙනවා නම් පටිගය තියෙනවා නම් මේ දෙකම එක තැන පවතින්නේ නැහැ. කාමරාගය ඇති වෙන්නේ සැප සහ උපේක්ෂා වේදනාවේ පටිගය ඇති වෙන්නේ දුක් වේදනාවේ කියලා අපි කතා කළා. එතකොට සැප සහ උපේක්ෂා වේදනා දෙකක් දුක් වේදනාවත් එකතැන තියෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා මේ කතා කරන්නේ වේදනා පරයයෙන් අරගෙන. යස්ස කියලා කතා කරනකොට එතකොට අපි පොදුවේ පුද්ගල භූමිය වශයෙන් අරගෙන කතා කරන පරයයක්. ඒ කියන්නේ අටකටාචාරින් වහන්සේ ඒ පිළිබඳව බොහොම ලස්සන උදාහරණයක් දක්වනවා. යම් කිසි චිත්‍ර කර්මාන්තාදිය සිද්ධ කරන පුද්ගලයේ සිතුවම් ඇඳලා භාගයක් නිමවලා යම් කිසි කටයුත්තකට ඔහු ගමනක් යනකොට ඔහුගෙන් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා මේ දවස්වල මොකද කරන්න කියලා. එතකොට ඔහු කියනවා ආ මේ දවස් මොකද කරන්න කියලා ඔහුගෙන් අහනකොට චිත්‍ර අඳිනවා කියලා කියනවා. එතකොට ඔහුගෙන් මොකද කරන්නේ අහනකොට චිත්‍ර අඳිනවා කියන පිළිතුර ලබා දුන්නේ ඒ ගමනක් යන මොහොතෙදිත් ඔහු චිත්‍ර ඇඳ ඇඳ යන නිසා නෙවෙයි. ඔහු විසින් ඔහුගේ වෘත්තිමය වශයෙන් ඔහු සිද්ධ කරන්නේ ඔහුගේ භූමියේදී චිත්‍ර ඇඳීම කියන කාරණය. ඒ නිසායි ඔහු චිත්‍ර අඳිනවා කියන උත්තරය ලබා දුන්නේ. නමුත් මේ කතා කරන්නේ අර යන ගමන් මොකද කරන්න කියලා අහනකොට ගමනක් යනවා කියන පිළිතුර ලබා දෙනවා වගේ තැනක්. එනිසා මේ දෙක දැන් දෙකක් යස්ස කියලා අහනකොට යම් කෙනෙකුට කාමරාගය අනුසය වෙනවා නම් ඔහුට පටිඝානුසය අනුසය වෙනවා. ඒ වගේම යම් තැනක කාමරාග අනුසය අනුසය වෙනවා නම් එතන පටිඝානුසය යෙදෙන්නේ නැහැ. හේතුව සැප උපේක්ෂා වේදනා දෙකත් එක තැනක යෙදෙන්නේ නැහැ. සැප උපේක්ෂා වේදනා දෙකත් එක්ක දුක් වේදනාව කොහෙත්ම එක තැනක යෙදෙන්නේ නැති නිසා කොයි වෙලාවකවත් මේක එක තැනකදී හමු වෙන්නේ එක තැනකදී හටගන්නේ නැහැ. ඒ නිසා තමයි යත්ත කියන වචනයෙන් විමසනකොට යම් තැනක කාමරාග අනුසය අනුසය වෙනවා නම් ඒ කෙනාට පටිඝානුසය අනුසය වෙන්නේ නැහැ කියන පිළිතුර ලබා දෙන්නේ. ඒකට මෙන්න මේ වගේ බොහොම සියුම් කාරණා සමූහයක් අපිට මේ කාරණාව පරිශීලනය කරනකොට අපිට අහන්න ලැබෙනවා විස්තර කරගන්නට ලැබෙනවා. එතකොට මේ කාරණා ඊටමත් සියුම් වචන වලින් පවතින නිසා වචනයක් අපි එහෙට මෙහෙට වුණොත් අර්ථය වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මුලින්ම මතක් කළේ පුළුවන් නම් මේ යමක ප්‍රකරණයේ දෙකේ එක භාගයක පිටියක් අපිට අරගෙන තියාගන්නට පුළුවන් නම් නැතිනම් මේ මුද්‍රණේ නැතිනම් මේ කොටස අරගෙන අපිට කතා කරන්න පුළුවන් නම් මූලාශ්‍රය අතට අරගෙන ඔබට වඩාත්ම පැහැදිලි ඇති මේ කතා කරන කාරණය කුමක්ද කියන එක පිළිබඳව. එතකොට මේ කාරණා ටික පිළිබඳව අපි මේ විදිහට සාකච්ඡා කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට එකක් තමයි දෘෂ්ටි වශයෙන් අපිට නොරවටීම අනිත් එක ප්‍රහාණය කළ යුතු ධර්මතා ටිකයි අපි මේ විදිහට කතා කරන්නේ ප්‍රහාණය කළ කරන මාර්ගය පිළිබඳව අපි කතා කළ යුතුව පවතිනවා ඉදිරියට. එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගෙන වටිනා කුසලයක් හැමෝම තම තමන්ගේ ජීවිතවලට සිදු කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවන සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීලම කුසල ශක්තිය අපි මේ ස්ථානාධිග්‍රහී තිෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට අනුමෝදන් කරනවා. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය එකසේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් නමෝදක් කරන්න.